ඉතින් කම්මං සත්‍යය විභජති යදිදන් හීනක් පනේතුකා. මේ සත්‍යය හීන කරන්නේ ප්‍රණීත කරන්නේ දෙයයන් වහන්සේ නෙමෙයි මහා බ්‍රහ්මයන් නෙමෙයි කර්මය. කර්මය. කර්මය කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය කියන එකයි. පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය කර්මය කියන්නේ. මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිතිවිලි ඇති වුණොත් තමයි. සිතිවිලි සමූහයක ක්‍රියාකාරීත්වය තමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ සිතිවිලි අතර තියෙනවා අකුසල සිතිවිලි හා කුසල සිතිවිලි කියන දෙකක්. අකුසල සිතිවිලි වල ක්‍රියාකාරීත්වය පාප කර්මයයි. කුසල සිතිවිලි වල ක්‍රියාකාරීත්වය කුසල කර්මයයි. තේරුණේ? එතකොට අකුසල සිතිවිලි තමයි ලෝභ, දෝෂ, මෝහ. ඒ ක්‍රියාකාරීත්වය තමයි පාප කර්මය කියන්නේ. කුසල සිතිවිලි තමයි කරුණාව, මෛත්‍රිය, අලෝභ, අදෝස, අමෝහ, ශ්‍රද්ධාව. ඒවා කුසල සිතිවිලි. ඒවැය ක්‍රියාකාරීත්වයේ කුසල කර්මය. එතකොට කර්මය කියලා කියන්නේ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. වෙන වචනයකින් කියනවා නම් ධර්මයේ කොටස් දෙකකට බෙදෙනවා. ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ. ලෝභ දෝෂ මෝහ අසත් ධර්මයයි. අලෝභ අදෝෂ අමෝහ සත් ධර්මයයි. ඒතකොට ධර්මයාගේ ක්‍රියාකාරීත්වය තමයි කර්මය කියලා කියන්නේ. ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කර්මයයි. ධර්මය කියන්නේ ඇත්ත. ධර්මය කියන්නේ ඇත්ත. මේ ඇත්ත කොටස් දෙකකට බෙදනවා. මිනිසාගේ පරිහානියට හේතු වන ඇත්ත අසත්කර්මයයි. දියුණුවට හේතු වන ඇත්ත සත්කර්මයයි. අසත්කර්මයාගේ ක්‍රියාකාරීත්වය පාප කර්මයයි. සත්කර්මයාගේ ක්‍රියාකාරීත්වය කුසල කර්මයයි. අසත්කර්මය නිසා පිළිහෙනවා, සත්කර්මය නිසා දියුණුව පාප කර්මය නිසා පේනවා, කුසල කර්මය නිසා දියුණු වෙනවා. මෙන්න ඇත්ත. මේක බරුවක් නෙමෙයි. පැහැදිලි නේද? ඉතින් දැන් අපි පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ. මම කියවනේ ලෝභ දෝෂ මෝහ නිසා මිනිස්සු පිරිහෙනවා කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. මෙතෙන්දී ලොකු ප්‍රශ්නයක් ඇති වෙන අපිට ලෝභකම නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒක මහත්යෙක් මගෙන් ඇහුවා ව්‍යාපාරිකයෙක් තරුණ මහත්මේ කාමදුවනේ ලෝභකමින් තොරව සාර්ථක ව්‍යාපාරයක් ගෙනියන්න පුළුවන්ද කියලා ඇහුවා. මේකත් එක ව්‍යාපාරයක් තමයි ජීවත් වෙනවා කියන එකක් නේද? ඈ මේක ව්‍යාපාරයක් තමයි. දැන් අහන්නේ ලෝභකමින් තොරව ජීවත් වෙන්න පුළුවන් සතුටවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියන එකයි. මම කිව්වා පුළුවන් කියලා. සියලුම ව්‍යාපාර සැප සඳහායි. කවුරුවත් දුක් සඳහා වාසි වෙන්නේ නැහැ නේද? සියලුම ව්‍යාපාර සැප සඳහා ඈ ව්‍යාපාර සර්ව භූතානං සුඛත්තාය විදීයති සුඛං කියන විනා ධම්මා තස්මා ධම්මතරෝ බව ධර්මයෙන්තරව සද්ධර්මයෙන්තරව සැපයක් නැත එහෙනම් සියලුම ව්‍යාපාර සැප සඳහා නම් සද්ධර්මයෙන්තරව සැපයක් නැත්නම් සියලුම ව්‍යාපාර සද්ධර්මයේ මත පදනම් වෙන්නේ යුතුයි නේද? නිර්ලෝභ නිර්ලෝභිතාවයේ මත පදනම් වෙන්නේ ලෝභී පුද්ගලයෙකුට සාර්ථක ව්‍යාපාරයක් කරන්න බෑ. ඉතින් මේ මිනිස්සයා කිව්වා එහෙම බෑ හඳුරන්නේ මේක පින්නම් කරලා දෙන්නත් ඕනේ කිව්වා. උපවාසය නම් කියයි බෑ කියලා. මම ව්‍යාපාරිකයෝ දෙන්නෙන් ගත්තා. එක ව්‍යාපාරිකයෙක් ලෝභී පුද්ගලයෙක්. අනිත් ව්‍යාපාරිකයා නිර්ලෝභී පුද්ගලයෙක්. ලෝභකම කියලා කියන්නේ ගොඩ ගසා ගැනීමේ කැමැත්ත. නිර්ලෝභී බව කියලා කියන්නේ ගොඩගසා ගැනීමේ කැමැත්ත නෙමෙයි. සැපවත් ජීවිතයක් ගත කිරීමේ කැමැත්ත. නිර්ලෝභී භාවය කියන්නේ. බෙදා දීමේ කැමැත්ත. දැන් මේ ගොඩගසා ගැනීමේ කැමැත්ත ඇති පුද්ගලයා ධනෙ හම්බ කරනවා. හම්බ කරනවා. හම්බ කරනවා. හම්බ කරන්නේ මොකටද? කණ්ඩද? නැහැ. හඳින්නද? නැහැ. හම්බ කරවන්න සලකන්නද? නැහැ. මොකටද හම්බ කරන්නේ? ගොඩ ගන්න. ගොඩ ගන්න. ඒ නිසා මේ ලෝභී ව්‍යාපාරිකය අම්බ කරනවා අම්බ කරනවා අම්බ කරනවා ගොඩ ගන්නවා ගොඩ ගන්නවා ගොඩ ගන්නවා කන්න බෑ යාට. කෑව ගොඩ ගන්න බෑ. අඳින්නත් බෑ. ඒවකල ගොඩ ගන්න බෑ. එයා මොකද කරන්නේ? කන්නේත් නැතුව අඳින්නෙත් නැතුව ඉතින් ගොඩ ගන්නවා. හාමුදුරනේ මොකක් කන්නේ නැතුව ජීවත් වෙන්න කොහොමද කියලා අහනවා. නෑ කන්නේ නැත්තේ නෑ කනවා මොනවද දන්නවද ලේව කන්නේ. නොකහම ගරියන්ද ලේව කන. ඉතින් අනිත් නැතුවේ කිය කුටි ගන්න වෙනවානේ අනිත් කෙවුන්නේ. දෙන්නේ කුටි ගන්නත් ගරියන්ද මොනවා හරි අඳිනවා ඉතින්. මොනවා. වැරහැලි මේකා හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා වැරහැලි යනකන ලේව කකා ජීවත් වෙනවා. දරුවන්ට අමු දරුවන්ට කලකන්නේ දෙමව්පියන්ට කලකන්නේ තනවල පිටින මොකවත් දෙන්නේ නැහැ ඉතින් ඒ දැනහැරි යනකන සුබසේ ජීවත් වෙනවා ඒ ආගේ දරුවෝ ටිකක් ඒ වගේ භාර්යාවත් ඒ වගේ ගෑවිච්ච එකෙක්වත් සතුටින් නම් ජීවත් වෙන්නේ නැහැ ඔක්කොම ඉතින් අරවා තමයි ඒව තමයි කන්නේ ගෑවිච්ච එකෙක්වත් තේරුණා නේද දැන් ඉතින් මේ පුද්ගලයා දේව කතාව වැඩි හැටි අඳගෙන දුකසේ ජීවත් වෙනවා මේක නැරෙනවා කවදාද මැරෙන්න මොනවද කියලා බලන්න. අර විශාල ධනස්කන්ධයක් දිහා බලාගෙන නේද? කොහොමද මැරෙන්නේ? හපොයි කියාගෙන මැරෙන්නේ. කොහෙද යන්නේ? කොහෙවත් යන්නේ ඇතටම තමයි. අවුරුදු 50 50000කට ඉතර 50000කට කියන්නේ 50 ලක්ෂයකට ඉතර එතනම තමයි. ඔගොල්ලන්ට තෙමේ සූර්යකට වැටුණා. ලෝකකම් කළේ අවුරුදු 50යි ඒ දුකේ ජීවත් වුණේ අවුරුදු 50යි ඒ නිසා මැරිලා ගිහිල්ලා මලකරේට එක් වෙලා අවුරුදු 50 ලක්ෂයයි මද තේරුණාද කාටවත් විරුද්ධ වෙන්න බෑ ඒකේ ඇත්ත තමයි ඒ ජීවත් වෙනකොට බය ජීවත් වෙන්න ඇත්ත නේද කොයි විලානේ කරජයෙන් දන්නේ නැහැ බෙල්ල මිරිකලා නේද බයෙන් ජීවත් වෙන්න ඇත්තේ. ඈ ඔන්න ලෝකීය පුද්ගලයාගේ තියෙන தত্ত্বය. දැන් මේක සාර්ථක ජීවිතයක්ද? වටිනා ජීවිතයක්ද? සැපවත් ජීවිතයක්ද? තව ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒ වගේම හම්බ කරනවා. හ්ම් හම්බ කරනවා අර වගේම හම්බ කරනවා මොනවද? කන්න, අඳින්න, අමුදල්වන්න සලකන්න, එමව්පියන්ව සලකන්න, ගණඩ පිනට දෙන්න. ඈ මිනිහා හොඳට හම්බ කරනවා. හම්බ කරලා හොඳට කනවා. හොඳට බොනවා. තේරුණේ? හොඳට කනවා කියන්නේ එළවලුයි පළතුරුයි බත් ටිකක් වෙන්නේ බත් ගොඩක් කන්න එපා. පළතුරු එළවලු මොකක් කියලා කරන්නේ. හොඳට කනවා කියන්නේ ඒකයි ඈ. හොඳට කනවා. හොඳට බොනවා. හොඳට බොනවා කියන්නේ සවුපාරි, තැඹිලි, කිරි, වර්ග, මාමයි තියෙනවා. එහෙම නේද? හොඳට බොනවා කියන්නේ. Tamanta හිතවත් දේවල් බොන්නේ නැහැ. හොඳට බොනවා කියන්නේ හිතවත් දේවල් බොනවා. කීරි බොනවා හොඳට බාර්ලි ඈ මාමයි සුප් වර්ගේ නෝරු සුප් එහෙම. හොඳට මෙන්න කනවා හොඳට බොනවා හොඳට ගියක් දොරක් හදාගෙන ඉන්නවා. ඈ යාන වාහන පාවිච්චි කරලා වරදක් නැහැ. ඒව පාවිච්චි කරන්න වරදක් නැහැ. බුදුදාමේ සල්ලි හම්බ කරන්න ඒව වරදක් නැහැ. ලෝභකම් කරන්න තමයි එපා කියන්නේ. කැමති නම් කළක් කමක් නැහැ. තේරුණේ? ඉතින් අර මිනිහා ඊටාම ලස්සන අමුදල් ගන්නට හොඳ කලකගෙන දරුවන්ට හොඳට උගන්වගෙන භාර්යාවට සලකගෙන දීමෝපියන්ට සලකගෙන හරි ලස්සන ජීවිතයක් ගත කරනවා. පැහැදිලි නිරවුල් ජීවිතයක් ගත කරනවා නේද? මෙයා හොඳට සැපසේ ජීවත් වුණා. ඊටාම සතුටින් මරා. දැන් කොහන්නේ නේ කොට ගාගත්ත දෙන්නේ. ඉතින් තමන් කරපු පින්දාම් දිය බලාගෙන දරකට උදිය බලාගෙන සතුටින් මැරෙනවා. සතුටින් ජීවත් වුණා. සතුටින් මරා ඉතින් හොඳ යහපත් ස්ථානයේ ගිහිල්ලා උපදිනා නේද? ආන් බලන්නකොට ලෝභකමේ තියෙන ආදීනම නිර්ලෝභී භාවයේ තියෙන වටිනාකම පැහැදිලි නේද? ඔන්නව දකින්න ඕනේ අපි. මේ පාප කර්මයන්ගෙන් ලොකුම පාප කර්මය මොකක්ද කියලා අහුවොත් එහෙනම් මට කියන්න තියෙන්නේ ලෝභකම. ඊට වඩා පාප කර්මයක් නැහැ. ලෝභකම. ලෝභකම. දෝෂකම ඊළඟට. දෝෂකම කියන්නේ තරහව, වෛරය, ඈ ඕවනේ දෝෂකම කියලා කියන්නේ. ඉතින් මේ දෝෂකම ඇති වෙනකොටම මොකද වෙන්නේ? දැවිල්ලක් ඇති වෙනවා. විශාල දැවිල්ලක් ඇති වෙනවා. දෝෂේ, ද්වේෂේ ඇති වෙනකොට. ඈකපත වෙවුලන්න පටන් ගන්නවා. ඒ ධාතුව දෝෂණය වෙනවා. ඉවසන්න බැරි කරන ගස් කඩන ඔළුව ගහ ගන්නවා ගිහිල්ලා. දැකලා නැද්ද? තරහ ඇති වෙන අවස්ථාවේදී සමානව අතපය පොළේ ගන්නවා ගස් කඩන ඔළුව ගහ ගන්නවා. සමහර වටිනා බඩමුට්ටු පොළේ ගන්නවා. බුදුරජාණන් වහන්සේ තලිබානවා. ජීවිතේ විනාශ කරගන්නවා. මේවා කරන්නේ සතුටින්ද? නෑ පින්නතුනේ ඉවසන්න බැරි වේදනාවකින් කරන්නේ දුක් වේදනාවකින්, දැවිල්ලකින් කරන්නේ. තේරුණා නේද? ඊළඟට දූෂණය වෙච්ච නේදාතු ශරීරගත වෙලා නිට්ටු බවටපත් වෙනවා. ඈ? දෙයක් වෙනවා කියලා කියන්නේ තමන් ළඟ තියෙන ලොකුම ලාභේ නැති වෙනවා නේද? මේ ලෝකේ ලබන්න තියෙන ලොකුම ලාභේ තමයි නිරෝගී බව. නිරෝගී බව. මේ නිරෝගී බව නැත්නම් කොච්චර සංරිදී මුතුමැණික් වුණත් රජ වුණත් වැඩක් නැහැ නේද? නිරේක් නේද? වටිනාම සම්පත්තිය විනාශ වෙනවා. මාත්‍රිකාරයෙන් ද්වේෂය නිසා. හිත දෝෂණය වීම නිසා, ලේ ධාතුව දෝෂණය වීම නිසා නිරේක් වෙනවා. නිරාට මොනවද කියන්නේ? ආයස. ආයසේ නැහැ, වර්ණේ නැහැ, සැපේ නැහැ, බලේ නැහැ, බුද්ධිමත් භාවයක් නැහැ. නිරාතුලින් මොකද වෙන්නේ? ආයසේ පිරිනේනවා. වර්ණේ පිරිනේනවා, වර්ණයේ ජනප්‍රියතාවය සැපේ පිරිනවා. දෙනෙකුට සැපක් නැහැ නේ කොච්චර ධනෙ තිබුණත් නේද? බලය කියන්නේ ශරීර ශක්තිය ඒක පිරිනවා. බුද්ධිමත් බව කියන්නේ මානසික ශක්තිය. ඒකත් දෙනෙකුට නැහැ. මම බලන්න අපල අපට ලබන්න තියෙන ලොකුම සම්පත් කීපයක් නේ මම කියන්නේ ආයශය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් බව. මේ ජීව බල ශක්තිය කියලා මේවට කියන්නේ. ජීව බල ශක්තිය. මේවා සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට දෙන්නත් බෑ. කොරුන්ට ගන්නත් බෑ. බලාත්කාරයෙන් ගන්නත් බෑ. කාටවත් මෙයා විනාශ කරන්නත් බෑ. විනාශ කරන්න පුළුවන්කම තියෙන්නේ Tamanටමයි. පාප කර්මයන් නිදෙනකොටම ඔය ඔක්කොම විනාශ වෙලා යනවා. පැහැදිලිනේ? සම්පත්. ඔයාලට කියන්නේ සම්පත්. සම්පත් වලට කියන්නේ අය කියලා. සම්පත් වලට කියන්නේ අය. දැන් අය වැඩ කෙනෙක් කරන් බලන්නකො අය කියන්නේ ලැබීමද? සම්පත්නේ. දැන් ද්වේෂ කර්මය නිසා මොකද වෙන්නේ? සම්පත් රැවෙනවා. ඈ රැවෙනවා කියන්නේ අය වෙන අප අය අප වෙනවා අය කියන්නේ සම්පත් අප වෙනවා කියන්නේ පහ වෙනවා කියන එක නේ. එතකොට අය අප වෙනවා. සම්පත් පහ වෙනවා. අය අප අප අය අපාය. වරණ අපායයි. තේරුණා නේද? ඒකවල මක් නිසාද? දේශේ නිසා, ලෝභේ නිසාත් ඒ වගේ. ලෝභේ නිසා මම බේන්නෝනේ අපායට යන්නේ නේද? අපේ සම්පත් තමයි සතුටින් ජීවත් වෙන එක. ලෝක සම්පත්තියක් නෑවක නේද? ඉතින් ඔය ලෝභයට පුළුවන් ඒව කරන්න ඔබ කන්නේත් නෑ, අදින්නෙත් නෑ, ලේව කකා වැරැද්ද නඳගෙන ඔය ජීවත් වෙනවා. ඒ ලෝභකම ලෝභකම නිසා ඒ වෙලාවෙම අය අප වෙනවා නේද? අපාය වෙනවා. ද්වේෂකම නිසාත් ඒ වගේ. ද්වේෂය ඇති වෙනකොටම අපේ සිත දූෂණය වෙනවා. සිත දූෂණය වෙනකොටම මොකද වෙන්නේ? දේහාතු අපිරිසිදු වෙලා දෙහෙක් වෙනවා. ඒ දෙදාට මොකද වෙන්නේ? ආයශයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත්භාවය ඔක්කොම අප වෙලා යනවා. අය අප වෙනවා, අපාය වෙනවා. අපාය වෙනවා, අපාය යන්නේ නැහැ. අපාය රින්ගනවා ඇතුළට. <laughs> ඔන්නෝකයක් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අපාය බවටපත් වෙන්නේ මක් නිසාද? ලෝභකම, දෝෂකම. අය පහවෙන් යාමේ නිසා. අය අප වෙනවා අපාය වෙනවා. ඉතින් අපේ ඇත්ත වහනවා සමහර අය හඳුරන්නේ අපායක් තියනවානේ. පව කරපු අපාය යනවානේ. ඉතින් අතෙන් ඈ ඒගොල්ලෝ අපායෙ ඉන්න කතා කරන්නේ. ලෝභකම් කර කර, දෝෂකම් කර කර, මෝඩකම් කර කර අපායෙ ඉඳගෙන අපෙන් අහනවා අපායක් තියනවාද අපි අහන්න ඕනේ ඒ කට්ටියගෙන් අපාය හැටි කොහොමද කියලා නේද? අපි දන්නේ නැහැ. <laughs> ඈ. ලෝභ දෝෂ මෝඩ. ලෝභ කර්ම දෝෂ කර්ම මෝඩ කර්ම. මේවා නිසා සම්පත් වල වෙන්නේ පහ වෙනවා නේද? අය අප වෙනවා. අපාය වෙනවා. ඒවල් දුරල් අපාය වෙනවා. තමයි ජීවිතේම අපාය බවටපත් වෙනවා. කරලවද වෙන්නේ මෙලොව. ආන්න මේක තමයි ලක්ෂණ. දැන් බලන්න ව්‍යාපාරිකයෝ දෙන්න එක ව්‍යාපාරිකයෙක් ලෝභකම් කරලා එයා ඉතින් කෑවෙත් නෑ, ඇන්දෙත් නෑ, අමුදල් වඩ කරගෙත් නෑ, දුකසේ ජීවත් වෙලා, දුකසේ මැරලා ඉන්න, දුකසේ ඉපදුනා. අර නිර්ලෝභී ව්‍යාපාරිකයා සැපසේ ජීවත් වෙලා, සැපසේ මැරලා ගිහින් සැපසේ ඉපදුනා. ආ බලන්න වටිනාකම. ලෝභකම නිර්ලෝභීකම. දෝෂකම නිර්දෝෂීකම මේ දෙකම එක ළඟින් තියලා බලන්න ඕනේ. දැන් බලමු දෝෂකම නිසා අපිට මොකද වුනේ? දී ධාතුව දුර්ගණය වුණා, නිදෙක් වුණා, ලොකුම ලාභේ නැති වුණා. ඒ නිසා මොකද වුනේ? ආයුෂය, වර්ණය, සැපේ, බලේ, බුද්ධිමත්භාවය පිරිුණා නේද? අපායට ගියාද අපාය වුණාද? තමාම අපාය බවටපත් වුණා නේද? තමගේ සම්පත් මේ වෙලාවෙම නැති වෙලා ගියා. ඔන්න දෝෂකම ඊළඟට ඔය එක්කලාම බලන්න ඕනේ නිර්දෝෂීකම කියන්නේ. නිර්දෝෂී කියන්නේ වැරද්දක් නැතිකම නෙමෙයි ද්වේෂය නැහැ කියන එකයි. දැන් නිර්දෝෂී කියන වැරද්දක් නැහැ කියලා. මෙතන කියන්නේ ද්වේෂය නැහැ කියන එක. කියන්නේ මෛත්‍රිය කරුණාව ඔව් ඇති වුණ අවස්ථාව ගැන පොඩ්ඩක් හිතන්න බලන්න. මෛත්‍රිය කරුණාව ඇති වුණ අවස්ථාව වෙනකොටම අපිට මොකද වෙන්නේ? හරිම සැනසීමක් නේද? මෛත්‍රියෙන් කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් ඈ හොඳ වැඩ කරනකොට අපිට හරිම සැනසීමක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා නේද? සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? නිරෝගී වෙනවා. අන්න ලොකුම ලාභය ලැබෙනවා. නිරෝගී පුද්ගලයාට ආයුෂය තියෙනවා, දීර්ඝාය සම්ප්‍රාප්තිය, ජනප්‍රියතාවය තියෙනවා, සැපේ සැපේ තියෙනවා, ශරීර ශක්තිය තියෙනවා, බුද්ධිමත්භාවය තියෙනවා. ආයසේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත්භාවයේ තමයි අපේ සම්පත් නේද? ඒ සම්පත් ලැබෙන්නේ නිරෝගී භාවය තුලින් නේද? නිරෝගී භාවය ලැබෙන්නේ කොහොමද? කරුණාව, මෛත්‍රිය, යහපත් ගුණ ධර්ම තුලින් නේද? අන්න බලන්න. කරුණාව මෛත්‍රිය නිසා ද්වේෂයෙන් අයින් වීම නිසා අපේ හේදාත්ව පිරිසිදු වුණා, නිරෝගී භාවය ලැබුණා, නිරෝගී පුද්ගලයාට ආශේ වර්ණයේ සැපේ බලය ලැබුණා. දැන් අය උපමිනව නේද? අය කියන්නේ සංපත. උප කියන්නේ සමීප. අය උප උප අය උපාය. අපාය උපාය. අපාය කියන වචනේ විරුද්ධ වචන මොකක්ද? උපාය. උපාය කියන වචනේ විරුද්ධ වචනේ අපාය. අය අප අය උප. ඒක නම් කියනවානේ උපාය දන්නව අපාය නොවේද කියලා. සම්පත් නගා කරගන්න ගන්න කට්ටිය සම්පත් සාගරය ගන්නෑ කියන එකයි. උපාය ගන්නවා අපායේ නොයිති. ඒකම ලස්සන හොඳ වදන් මේවනේ අපේ කරණි වදන්නේ. ඒ කියන්නේ සම්පත් නම් කරගන්න ගන්න කට්ටිය සම්පත් පහ කරගන්නේ නෑ. මොනවද සම්පත්? ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් බව. මේවා සංයෝජන ගන්න පුළුවන්ද? බෑ. රජක රජකම තුනක් ගන්න බෑ. බලහත්කාරයෙන් ගන්නත් බෑ. ඈ ආදරණීය දෙමව්පියන්ට දරුවන්ට දෙන්නත් බෑ. පුළුවන් නම් අපේ අම්මට මම කවදාවත් දැනෙන්න දෙන්නේ නැහැ. අපේ අම්මා ජීවත් කරගන්න අවුරුදු 1000ක් ඉඳලා අම්මට ආයුෂය දීලා. ස්වර්ණයේ රැකේ බලේ දීලා. එහෙම බැහැ. ආදරණීය දෙමව්පියන් දෙන්නවත් ආදරණීය දරුවන් දෙන්නවත් සල්ලි වලට ගන්නවත් බලාත්කාරයෙන් ගන්නවත් බැහැ. මේව ලබා ගන්න ක්‍රම තියෙනවා. ලබා ගන්න ක්‍රමය තමයි කුසල් දාන. කරුණාව මෛත්‍රිය. නිසා අපිට සම්පත් ලැබෙනවා. ඈ වෛරේ, ක්‍රෝධේ, ඊර්ෂ්‍යාව, ද්වේෂය නිසා අපේ සම්පත් කිරේනවා. මේක හැබැයි තේරුම් ගන්න පුළුවන් නෑ. මොකද කියන්නේ? පුළුවන් නෑ. ඉතින් ඔබට පාළි දැනගන්න ඕනේ නෑ, අභිධර්මයක් ඕනේ නෑ, මහාන වෙන්න ඕනේ නෑ. තේරුණේ? හොඳයි හිතන්නකො දැන් මෙතෙන්ද මේ අන්‍යාගම් කාර්යයකාව කියන්නේ මුස්ලිම් කාර්යයක හරි කතෝලිකයක හරි අවංකව මේ දේශනාව අහගෙන හිටියොත් එහෙම මේ දේශනාව අවංකව මේ දේශනාව ගැන හිතන්න පටන් ගන්නවා. එයාටත් පැහැදිලිව පේනවා නේද අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඈ පාප කර්මය නිසා පිළිගෙනවා, කුසල කර්මය නිසා දිනුනෙනවා. මේවා මේ දෙවියන් වහන්සේ දෙන දේවල් නෙමෙයි. ඈ පරිණාමීය පිටපත් කරන්න බැහැ දෙවියන් තපව අපව දිනු කරන්නත් බැහැ නේද? ඈ මහා බ්‍රහ්මයාටත් බැහැ. ඉබේට මිනිස්සු දිනු වෙන්නේ නැහැ නේද? ඉබේට පිළිහෙන්නේ නැහැ නේද? මෙන්න මේ ටික පින්නතුනේ ආගම් ભેදයක් නැතුව, ಜಾති ભેදයක්, කුල ભેදයක්, මල ભેදයක් නැතුව ඕනෙම බුද්ධිමත් පුද්ගලයෙකුට මෙන්න මේ විදිහට හිතන්න පටන් ගත්තොත් ලස්සනට පැහැදිලිව පේනවා කර්මය නිසා තමයි මිනිස්සු දියුණු වෙන්නේ පිළිගන්නේ. පාප කර්මය නිසා මිනිස්සු පිළිගෙනවා, කුසල කර්මය නිසා කවද්ද? දැන් අන්න ඒක බලන්න. මම පරලෝක ගැන කතා කරන්නේ නැහැ මට පරලෝක ඕනේ නැහැ. ඇත්තම මට නම් ඕනේ නැහැ. යන්නේ නැහැ මම බාහිර කෙනියක් නෑ. ඔව් ඔව්. මට නම් ඕනෙම නැහැ. මම කතා කරන්නේ මෙලව. බුදුහාමුදුරුවෝ මිනිසුන්ට පෙන්වුවේ මෙලව වෙන්නේ. අර තමන් ළඟට ආපෝ අර මිත්‍යා දෘෂ්ටික දාර්ශනිකයින් මේ දේශනාව මේ කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒක අමතක කරන්න එපා ඈ. ඒවල මිත්‍යා දෘෂ්ටිකය බව ඇත්ත. නමුත් ඒගොල්ලෝ චින්තකයෝ, දාර්ශනිකයෝ ඒකත් හිතන්න පටන් ගත්තා. ඒකත් කියන දේ තේරුම් ගැනීමේ හැකියාව සහ අවංක අවංකභාවය තියෙනවා. ඉතින් මේ දේශනාව එකක් තිය අහගෙන ඉන්නවා. ඒකත් කියන්න ඇත්තනේ නම් මේ කියන්නේ. මේ අපි නිකන් සිද්ධ වෙනවා. ඈ ඔය කට්ටියකට හිතන්න මෙතෙන්දා කට්ටිය දැන් මම කියලා හිතන්න පුදුමාමතුරු දැන් ඔය කට්ටියට මේ දේශනාව අහනකොට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් බෑනේ පිළිගන්න සිද්ධ වෙනවා ඈ බුදුහාමුදුරුවෝ ඉතින් ඕම පෙන්නගෙන යනවා මෝඩකනුත් පෙන්නනවා බුදුහාමුදුරුවෝ ඈ ලෝභකම නිසා පිරිනව දෝෂකම නිසා පිරිනව ඈ මෝඩකම නිසා පිරිනව මෝඩකම තමයි ස්වකීය සම්පත් විනාශ කරගන්නේ ත්‍රිසේ කියන්නේ මෝඩකමක් නේද ලෝභය කියන්නේ ඒකත් මෝඩකමක් නේද ත්‍රිසේ කියන්නේ මෝඩකමක් ඈ ඔය සමහරු කියන්නේ මහා ලොකුවට මට තරම් කරා යන්නේ මේ ඩිවිෂන් එකේ කිසිම කෙනෙකුට. මට පොඩ්ඩ බැරි වෙන්න බෑ නගෙනවා 99 කියලා. අද වෙනවා. ඒ කියන්නේ මොකද දන්නවද? මම තරම් මෝඩේ මේ ඩිවිෂන් එකේ නෑ. මේ මේවා කියනෝනේ අපල එදෙනතු. ඔය සමහර කියන්නේ මට බෑ නෑවා. මට තද වෙනවා. පොඩ්ඩ බැරි වුණොත් මට තද වෙනවා. ඒකේ යන්නේ නෝ කියන්නේ. ඒ කියන්නේ මම කියනවා. මෝඩකම නිසානේ. ඒ කියන්නේ මොකද්ද මේ? මම තරම් මෝඩේ මේ ලම්පාර ඉස්සෙක්කම නෑ කියන එක නේද? මේ ටික දන්නවා නම් කවදාවත් කියලත් නෑ. කොහෙවත් නෑ. ඒක ලෝභකම කියන්නේ මෝඩකම, දෝෂකම කියන්නේ මෝඩකම. ඊට අමතරව තවත් මෝඩකම් කරනවානේ. ඕක නෑ මට කනගාටු. ඈ ඒකයි මට කනගාටු. ඒ වුණාද? Taman ළඟ තියෙන වටිනාම සම්පත්තිය වටිනාම ලාභේ මොකක්ද? නිරෝගී භාවයේ. ඒ නිසාම නේද ආශ්‍රය වර්ණයට මේ බලය ලැබෙන්නේ. එතකොට ඔය වටිනාම ලාභේ යම් කෙනෙක් නැති කර ගන්නවා නම්, ඊටමතාම නැති කර ගන්නවා නම්, ඒක මෝඩකමක් නේද? මෝඩකමක් ඒක. නුවණකාරකමක් නෙමෙයි. සල්ලිත් දීලා නැති කර ගන්නවා නම් මෝඩ ඩබල් මෝඩ ඩබල් මෝඩ ඩබල් තමයි ටිකක් තීතු ඩබල් තියෙනවා ඈ සල්ලිත් දීලා මේ වටිනා සම්පත්තිය නිරෝගීකම නැති කර ගන්නවනේ පැහැදිලි නේද අද ඒව කරන්නේ නැද්ද මේ අපේ ඇත්තට මේ මෝඩ ඇත්ත ඈ අපේ ඇත්ත නම් එහෙම කරන්නේ නැහැ මෝඩ ඇත්තෝ පින්වතුනි සල්ලි දීලා කරන්නේ ඈ මේ ලංකාව කියන ධර්මද්වීපයේ ඉන්න මොහොත ඇත්තන්ට උරා දීම සඳහා දවසකට දුම් වැටි 1 කෝටි 30 ලක්ෂයක් නිකුත් කරනවා. මේ රජේ වාර්තා. මගේ වාර්තා නෙමෙයි. එතකොට මේ දුම් වැටි අරගෙන සේවක කරලා කොට නෑ බත් කියන්න ගන්නෙ නෑ. ඔව් කොරණේ කයි කරන්නේ උරනවා. දවසකට 1 කෝටි 30 ලක්ෂයක් නිකුත් කරනවා. ඒ රජේ වාර්තා. මයින් ගන්න එපා. කාටවත් ගන්නට අපේ ඇත්තන්ටද? අපේ ඇත්තන්ට නෙවෙයි නේද? නෑ අපේ ඇත්ත එහෙම කරන්නේ නෑ. මෝඩ ඇත්තන්ට උගන්වන්නේ. දැන් ගණන් හදලා බලන්න කීයක් විතර වෙයිද කියලා? එක්කෝට 30 ලක්ෂේ කීයෙන් විතර වැඩි කරන්නද? ඈ? 20 විතර? ඈ 20 විතර කරනවා වැඩි කරපන්න වෙලී කීයද කියලා බලන්න. ඈ කෝටි 20ක් විතර නේද? 20ෙන් හරි කරොත් නේද? පෙනහැන්න කම්බා ගැනීම සඳහා දවසකට කෝටි 20යි. මොකක් කම්බා ගන්නද? පෙනහැන්න කම්බා ගන්න. දවසකට කෝටි 20යි. ඇත්ත වශයෙන්ම පින්නතුනේ ජීවිතේ විනාශ වීමක් නේද ඔකෙන් වෙන්නේ. ජීවත් වීමට ආධාරකයක් වෙන්නේ නැහැ නේද? උදව් වෙන්නේ නැහැ නේද? අවංකව හිතන්න. ඔන්න මට බැන බැන යනවා. මුතුලෙක් කරලා හිටියොත් එහෙම සිගරට් එකක් අබ්බන්න හම්බෙන්නේ නැහැ. යමක් බයි යන්න කියලා කමන්නේ ගියත් කමන්නේ. ඒක වෙනම කතාවක්. ඈ? එතකොට මත් වතුර සඳහා අද මම කියන්නේ අරක්කුවක් ගියා කාටද කියන්න කියලා නේද? නේද? මම නම් දන්නේ නැහැ. මත් වතුර සඳහා මත් පිටි සඳහා මත් කුඩු සඳහා දුරාචාරයේ සඳහා දවසකට කෝටි 100ක් විතර දැම්මා. ඒත් මදි කරන්නේ දවසකට ජීවිතේ විනාශ කරගන්න. වටිනාම සම්පත්තිය නැති කරගන්න. මේ කර්ම දීපේ ඉන්න මොඩයන්ට දවසකට කෝටි 100යි. ඇත්ත වශයෙන්ම දෙමළේ යුද්ධ කරන් දවසකට කෝටි 100ක් ගියේ නැහැ පිටුතුනි. මන්නම් පිළිගන්නේ. දවසකට කෝටි 100ක් ගියානම් කොහොමද මේ අපේ ලංකාව වගේ රටක් අවුරුදු 30ක් යුද්ධ කරන්නේ නේද? නිකම්ම හිතලා බලන්නකෝ. දවසකට කෝටි 100ක් ගින්නේ නැහැ කවුරු කිව්වා. නමුත් මේ මෝඩයන් සමග කරන යුද්ධය සඳහා කෝටි 100යි. ඉතින් මෝඩයෝ කියලා මරලා දාන්නේ. උන්ට වෙදකම් කරන්නත් එපානේ. උන්ට වෙදකම් කරන්න මේ ඊයේ පෙරේදා මම අහගෙන දෛනික ආදායමෙන් 22.5ක් වැය කරන්න කියලා කියනවා. දෛනික ආදායම 122.5 මේ මොඩ නැත්තන් වෙදකම් කරන්නේ. මගල දාන්න බෑ මොඩියෝ කියලා. තේරුණාද? <laughs> පින්නතුනි මෙන්න මේ ටික මිනිස්සුන්ට කියලා දීලා මේ මෝඩකමින් අයින් කරලා ඒක අවුරුද්දක් මේ මහ ජනතාවට ඇස්සෙන්න දුන්නොත් අපිට බැයිද පින්නතුනි පිටරටට ආදාර කරන්න පුළුවන් නේ දැන් අද වෙලා තියෙන ණයයි. ඈ ලක්ෂ ගණනක් ණයයි. එකේ හෙට උපදින එකක් ණයයි. ඈ මෙන්න මේවා තමයි සංවර්ධනය කියන්නේ. මේවා රජයට කරන්න බෑ. රජයට පුළුවන් වර්ධනය කරන්න. පාරවල් හදන්න පුළුවන්, බෝක්ක හදන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ චිත්ත සංකාණය සංවර්ධනය කරන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ නම් විශ්වෝන් වහන්සේලා. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ බෞද්ධයෝ නේද? එතන බෞද්ධයෝ සංවර්ධනය කරනවා කියන්නේ චින්තන විප්ලවයක් ඇති කරනවා කියන එකයි. මේ සිතවිලි પરම්පරාව අනිත් පැත්තට හරවන්න ඕනේ පින්නතුනි. යථාර්ථය කියලා දෙන්න ඕනේ. ඇස් පනා පිට පෙන්වන්න ඕනේ. එතකොට කට කට උතරන්නේ නැතුව යනවා. අවංකව මේ දර්ශනය පිළිගත්ත පුද්ගලයා කවදාවත් Tamanට අහිතවත් ජීවත් වෙන්නේ නැහැ මේවා දැකලා නැති නිසා මේවා කරන්නේ. මම හිතන්නේ පිරිසෙනෙක්වත් දුකටපත් වෙන්න කැමති නෑ නේද? පිළිෙන්න කැමති නෑ නේද? තිරිසනෙක්වත් කැමති නැහැ. නමුත් අද මනුෂ්‍ය ප්‍රජාව දිහා පොඩ්ඩක් බලන්න 175ක් කරන්නේ පරිහානිය කේක් වෙන දේවල් නේ. මොකද මේකට හේතුව? මේකට හේතුව මේක දැකලා නැහැ. ඇත්ත වශයෙන්ම. සමහර දෙයයන් ආකාරයට බාර දෙනවා, අපේ ජීවනව සමහර මහා බ්‍රහ්මයන් බාර දෙනවා. සමහර කියන ඉබේ අපි ජීවන වෙනවායි කියලා ධර්මානුකූලව ජීවත් වෙලා දිනු වෙන්න බෑ කියලා සමහරකට එහෙම තියෙනවා. ඕවැයෙන් වැඩක් නෑ අපිට ධර්මානුකූලව ජීවත් වෙලා ඉන්න වෙන්න බෑ කියලා කියනවා. ඈ ඉතින් මම අහනවා තමසේ විනාඩි කීයක් ධර්මානුකූලව ජීවත් වුණාද? අනේ මන්නම් තත්පරයක්වත් ජීවත් වෙන්නේ නෑ. ඈ එහෙනම් මේ කියන්නේ කියන්නේ අනික් කටේ කියනවා. ඒ කියන හැට පොඩ්ඩක් කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න කියන්න බලන්න. ජීවත් වෙලා ඉවර වෙලා එහෙම කියන්න කියන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් අද කියන වැඩක් නෑ ඕවා ධර්මය කියන්නම අපිට කොහොමද ධර්මානුකූල ජීවත් වෙන්නේ අද රටේ? ඉතින් ජීවත් වෙලාද මේ කතා කරන්නේ? තේරුණා නේද? බැරි බව කියන්නේ. කරලා ඉන්නේ කොහේ? ඉතින් මට නම් ඕන කරන්නේ මේ ජනතාවට සම්මාදිට්ඨිය ඇති කරලා දෙන්න මිසක් වෙන දෙයක් නෙමෙයි. ඈ ඇති කරලා දීලා මේ දුකට පීඩාවටපත් වෙලා ඉන්න අසරණ ජනතාව මෙන්න මේ දර්ශනය ඇති කරලා මේ දුකින් අතමුදවා ගත්තොත් මට ඇති. වෙන මොකවත් අවශ්‍ය නැහැ. මම දැන් ලෝභකම, දෝෂකම, මෝඩකම නිසා මිනිසා පරිහානියටපත් වෙන හැටි පෙන්වනවා නේද? පිළිගන්න පුළුවන් ආකාරයෙන් පෙන්වනවා නේද? ඔව්. දැන් ලෝභකම, දෝෂකම, මෝඩකම නිසා පිළිහින බව දැක්කා. කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී යහපත් ගුණ ධර්ම නිසා දියුණු වෙන බවක් දැක්කා නේද? දැන් මේ දර්ශනේ ඇති උනේ පිරිහෙන්න කැමති දියුණු වෙන්න අකමැති පුද්ගලයෙක් තුල නම් මේ දර්ශනේ ඇති උනේ පිරිහෙන්න කැමති දියුණු වෙන්න අකමැති පුද්ගලයෙක් තුල නම් ඒ පුද්ගලයා විසින් ගන්න තීරණය මොකක්ද පිරිහෙන්න කැමති දියුණු වෙන්න අකමැති පුද්ගලයා මොකද ගන්න තීරණය සියලු පව් කළ යුතුයි කුසල් නොකළ යුතුයි නේද? සියලු පව් කළ යුතුයි කුසල් නොකළ යුතුයි. අනේ කරුණා කරලා එහෙම කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. පිරියෙන්න කැමති කෙනෙක් අකමැති කෙනෙක් ඉන්නවනම් ආම්තුරුවනේ තිරිසනෙක්වත් කැමති නෑ කියලා කට්ටිය කියයි නේද? තිරිසනෙක්වත් පිරියෙන්න කැමති නෑ දුකට කැමති නෑ. කවුරුත් කැමති දියුණු වෙන්න නේද? එහෙමනම් මේ දර්ශනේ ඇති උනේ පිරිහෙන්න අකමැති, දියුණු වෙන්න කැමති පුද්ගලයෙක් තුළ නම් මොකක්ද ගන්න තියෙන තීරණය? සියලු පවුන් කලයුතුයි කුසල් කළ යුතුයි. මේ තීරණය ගන්නේ කැමැත්තෙම නේද? සෝමනස්ස නාගකයි. අනවබෝධයෙන් අවබෝධයෙන් ඥාන සම්ප්‍රයුක්තයි. කවුරුත් කිව්ව නිසා තමයි සිම්මද? අසංකාරයි. මේ තීරණය සෝමනස්සසගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි කුසල් සිත් වලින් බලවත්ම කුසල සිත උනෝකයි මේ කුසල් සිතින් යම් තීරණයක් ගත්තා ඒ තීරණය කරන්නයි කිසිම කෙනෙකුට පුළුවන් කමන්නේ දෙයයන්ාන්තර නෙමෙයි මහා බ්‍රහ්මයටවත් ඒ තීරණය කරන්න බෑ මේක ඇතුලෙන් ආපු යෝජනාව කරව කරන්න බෑ මේ තීරණේ අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තොත් එහෙම එන්න එන්න නරක වෙන්නේ හොඳ වෙයි. හොඳ වෙනව නේද? එහෙනම් මේ ගමන නවත්තන්න කාටවත් පුළුවන්ද? බෑ. මෙන්න මෙතෙන්දි මේ කට්ටිය උත්තේජනයටපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙන්න මේ දේශනාව තමයි අර කට්ටියට කළේ සංදස්සේටි ලෝකේ පෙන්නවා. ලෝකේ පෙන්නවා. මෙන්න මේක මේ ලෝකේ ඇති. පාප කර්මය නිසා මිනිස්සු පිළිනවා, කුසල කර්මය නිසා දියුණු වෙනවා කියනවා. ඊළඟට ඒ කට්ටිය විසින් සමාදපේති සමාදන් වුණා. සමාදන් වුණා කියන්නේ තීරණයක් ගන්නවා. ඔය සමාදන් වෙනවා කියන්නේ ඔය පොරොන්දු වෙනව නෙමෙයි එක එක්කෙනා ළඟට ගිහිල්ලා තීරණයක් ගන්නවා. සමාදපේ. සංගස්සේති සමාදපේති. තීරණයක් කරගෙන මේ කට්ටිය මේ තීරණයට අනුව ඉදිරියට යන්න පටන් ගත්තා. එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙන බව පැහැදිලි නේද? සමුත්තේජේති උත්තේජනයටපත් වෙනවා. ආයේ මේ ගමන නවත්තන්න කාටවත් බැහැ. ඊළඟට උත්තේජනයේ පස්තර පුද්ගලයා දිගටම පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් ධර්ම වඩ아가න ඉදිරියට යනවා ඉදිරියට යන්න යන්න සිත පිරිසිදු වෙනවා නේද අන්න සම්පාන සේදී මෙන්න අනුශාසනයේ පාටිහාරය සම්දස්සේදී ලෝකේ පෙන්නනවා සමාදපේදී ලෝකේ දැක්ක පුද්ගලයන් විසින් තීරණයක් ගන්නවා සමුත්තේජේදී ඒ තීරණේ අරගෙන උත්තේජනයටපත් වෙනවා සම්පාන සේදී කියන්නේ ඒක නිසා සිත පිරිසිදු මෙන්න මේකයි දර්ශනයක් තුළින් මිනිසුන් ඉක්මවන්නේ. මේක තමයි බෞද්ධ සීලය. ප්‍රඥාව මත පදනම් වුණා වූ ශික්ෂණය. මේක තමයි හරි දෙකීම සම්මා දිට්ඨිය තුළින් ඇති කරගත්තා වූ ශික්ෂණය. පාප කර්මය නිසා පිළිහෙනවා. මොකද්ද මේ හරි දෙකීමද වැරදි දෙකීමද? හ්ම්? පාප කර්මය නිසා පිළිහෙනවා. හරි දෙකීමක් නේද? කුසල කර්මය නිසා දියුණු වෙනවා. හරි දැකීමක් නේද? මේක තමයි සම්මා දිට්ඨිය. ඉතින් මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාම මොකද කරන්නේ? සියලු ප්‍රව වල යුතුයි උසස් කළ යුතුයි කියලා තීරණයක් ගන්නවා. කුමක් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා ඒවත් නිවන් දැකීම සඳහා. අපි මේ සිල් රකින්නේ, දන් දෙන්නේ, හැම එකක්ම කරන්නේ ලෝකේ දුකයි කියලා දැනගෙන නිර්වාණය සඳහා නෑ නේද? මෙයා සිල් රකින්නේ නිවන් දැකීම සඳහා, සිත පිරිසිදු කර ගැනීම සඳහා. මෙන්න බෞද්ධ සීලය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒ සම්බුද්ධාන සාසන. මෙන්න බුද්ධ සාසනය. තේරුණානේ? අර බෞනින්න යෝ බුදු සසුනේම යතියෝ මරතෙන් ජය ගනිවෝ අදම්මත හැර සදම් වඩවෝ නොදකමේ අර බව කොහෙන් ශ්‍රද්ධාවේ නික්ම යවෝ ලෝකේ හැයිමට යන්න හදන්නේ. අර බව නික්ම යව. බුදු සසුනේම යෙදියව. මොකද්ද බුදු සසුන කියන්නේ? සබ්බ ප්‍රාපස්සා කරන කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝදපන ඒකම් බුද්ධාන සාධන. ඔන්න බුද්ධ සාධනය. මරදෙන් ජය ගන්නේ. මරදෙන් කියන්නේ අසත් ධර්මය. අසත් ධර්මයේ ජය අරගෙන තමයි අපි සත් ධර්මයේ කරා යන්නේ. අදම් මත හැර සදම් වලව. ඔය කියන්නේ. දැන් මේ කවිය සමාසුද තියනා නේද? කලින් කිව්වට මේ අපි Taman ඇතුළට ගානක් නෑ. හද්දාරෙන් ආරම්භ කරලා ආරම්භ කරලා මේක වෙන්න පටන් ගන්නවා. ආරම්භවෝනි මයෝ පුදු සසුනේම යෙදියෝ මරසෙන් ජය ගනිව් වදම් මතර සදම් වඩවෝ. පැහැදිලි? මෙන්න මේක තමයි අපි හැටි. මුංගේ හැටි එමය මුංගේ හැටි එමය. ප්‍රත්‍යඥයන්ගේ ඇති අපායට බයෙන් ඒගොල්ලෝ නරක වැඩ කරන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට කැදරගෙන හොඳ වැඩ කරනවා. අපි හොඳ වැඩ කරන්නේ අපායේ මේ දිව්‍ය ලෝකෙට කැදරගෙන නෙමෙයිනේ. නිවන් දැකීමේ කැමැත්තේ. නරක වැඩ නොකරන්නේ අපායට බයෙන් නෙමෙයි. අපි අපායට දක්වන්න කාටවත් හම් වෙන්නේ නැහැ. තේරුණා නේද? ආර්ය කුප්පලේ අපායට දක්වන්න බෑ. තේරුණේ? මගෙන් අපායට යන්න හැදුවත් එහෙම දොර වහයි අපාය. ඕකට නම් ඉන්න දෙන්න එපා. මේකට આવත් මේ ඉන්නේ උන්ටත් බණ කියලා සත්‍යවත් කරන මේකේ උන් ටිකක් කරයි යයි. එතකොට යම රැක්කන් තීන්දුව නේ. මන්නම් යන්න දෙන්නේ නැහැ අපායට. යන්න හැදුවත් දොර වහලා. මේක මගේ ගෝලයකට කියා පින්නතරේ මගේ කටා නැහැ ප්‍රමාණය ඉන්නේ ඒකටවත්. මම අපායට නම් යන්න දෙන්නේ නැහැ. ඔව් ඔව්. මගේ කටහඬ ඇහෙන ප්‍රමාණය ඉන්න බුද්ධිමතෙකුට කියන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට අපායට දෙන්නේ නැහැ පින්නතනේ අවශ්‍ය නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ විසෝන් වහන්සේලා ළඟට එන්නේ ඒ සඳහා නේද? අනේ හාමුදුරුවනේ අපව අපායකට මුදව ගන්න හාමුදුරුවනේ. දැන්ලා ගිහින් මල පෙරේතෙක් වුණාන් පස්සේ අට පිළිකරක් දාන්න බලාගෙන ඉන්නේ නැතුව ඔය වලට වැටෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගත්තොත් නේද හොඳ? එහෙම නේද? එතකොට අර පිළිකර දෙකක් දෙනවද? දෙකක් නෙවෙයි 10ක් දෙන්නම් කරන්නේ. ඈ තේරුණාද? ඕ මොකයි ඔයගොල්ලෝ විශ්වනාමලගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙනම් ওই සීලේ තව තියනවා කියන හරියක් ඒ ටිකක් ලබන කරේද කියලා ඊළඟට මම සමාධිය ගැන කතා කරනවා ඈ. මට ඉතින් හදිස්සියක් නෑ ඉංග්‍රීසියට යන්නේ මම. තව මේක තියෙනවා තව ටිකක් කියලා දෙන්න. පව් කියන්නේ මොනවද? කුසල් කියන්නේ මොනවද? ආදි වශයෙන් මේ සීලය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද මේකෙන් ප්‍රතිඵල මොනවද තව මේ දේශනාවේ භාගයක් තියෙනවා දැන් ඉතින් ඒකත් හිතේ තියාගෙන දැන් මේ කට්ටිය දැනට භාවනා වැඩසටහන අවසానයි